මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න කීරාල ආරච්චිගේ ගොන්වස්සාත් කරත්තයත් හොරුගත්තායින් පසු ආරච්චිල ගමන් බිමන් ගියේ පයින්ොයි. එහිම ඇවිත් ආරච්චිල නිහඬව මිනිසුන් හැසිරෙන තැන්වල ඇහුම්කන් දුන්නේ තම ගොනාත් කරත්තයත් ගැන කතා කරතැයි රහසේ ඔත්තු බැලීමටයි. පැලැස්සේ ආප්පකඩේ අයිතිකාරියත් ඉද්දප්පු දෙන්නාගේ කතාපාට ආරච්චිල පාරේ සැඟවී අසා සිටියා. මේ නොදත් ආපහාමිනෙත් ඉද්දප්පුත් කතාව දිගටම කරගෙන ගියා. <laughs> ඇවුනද කඩේ හාමිනේ? ආරච්චි රාලගේ ගුණයි කරත්තේ නැති වුණා. මාවත් සැක කෙරුවා. මොනවා? ඉද්දප්පුවත් සැක කෙරුවා? <laughs> හාමිනේ දන්නවනේ මං ඔය කිසිම කෙනෙකුගේ සම්බ සතේක දෙයක් කවදාවත් හොරකම් කෙරුවේ නැහැ කියන්නේ. ආරච්චිලට පිස්සුද මං අහන්නේ. <laughs> මිනිහට අර මේ දෙමලෙන් කියන්නේ අර පයිත්‍යන් කියලා. භාගයක් පිස්සු හැම කෙනෙක්ම සැක කරනවා. <laughs> කමේ විදරාලා හාමි සැක කරන්න බැරි නෑ. ඒ තරමට පිස්සුව තදයෝ. ඔය කියන දවසේ මගේ කඩේ ඉස්සරහින් උඹේ පාන්දරම කරත්තයක් මහා වේගයෙන් පාරේ පහලට දුවනවා මටත් ඇහුණා. ඒත් <laughs> මං හිතුවේ ආරච්චිලා උසාවියන්ට පමා වෙන හින්දා ගුණාට තලතලා වේගෙන් දුවනවා වෙන්න ඇති කියලා. <laughs> මේ ඉද්දප්පු කියන මාව සැක කරන්නේ ඇයි දන්නවද? ඈ හාමිනේ. ඇයි? <laughs> මම අර මල් බාලයට උදව් කරන ඉන්දියා. ආරච්චිලට බැරි වුණා බාලයාගේ කුඹුර තුට්ටු දෙකට ගසා ගන්න. ඒ විතරක් නෙවෙයි මල් බාලයාගේ කුඹුරේ මායිම් වැරදි කියලා නඩුවක් දාන්න එදා ඔය පාන්දර ගම්සභාවට යන්න ගියේ. නමුත් කරත්තේ ගුණයි නැති හින්දා. <laughs> ඒ ගමන එදා පරක්කුවෙන් ආන්න හරි. ඒ ගමන පරක්කු කරන්ට ඒ ගොන් හොරකම මමයි බාලයයි එකතු වෙලා කරන්න ඇති කියලා. <laughs> අනේ ආප්පහාමිනේ ආරච්චිල ආ වෙලාවක කියන්න ඕන මං ඒ වගේ ඔය තුච්ච හොරකමක් කෙරුවේ නැහැ කියලා. මං ඕනනම් ඕනම දේවාලයකට ගිහින් දෙවුරන්න. ඕනේ නම් මං කියන්නම් මෙහාට આવොත්. හැබැයි ඔය ආරච්චිලා මා එක්කත් වැඩිය හිත හොඳ නැහැ. ආ. ඒයි. මිනිහාගේ ඔය ඉඩ කඩන් සේරම එව්වා අර අනිත් සහෝදරින්ට අඟලක්වත් නොදී භුක්ති විඳින එක හොඳ නැහැයි කියලා මම කීව නිසා මා එක්ක තරහයි. ඒ කියදෙන කොල්ලා මේ තේ කහට සීනි කිරි ගානට දාලා ඒකම ආප්ප හතටකුයි සීනි සම්බෝලයි කටදන ලුණු මිරිස් තඩියකුයි ගේනවා. ඇහුණාද? <laughs> ඒ ඈ මේ ඉදප්පු නේද? අද අතමිට සරු වෙලා වගේ නේද? ඈ <laughs> නෑ නෑ මට ඇති සරුවක් නෑ තේමිස්. <laughs> කොයි මිනිහද කියන්නේ සරුවි කියලා නේද හමිනි? අනේ මන් දන්නේ නෑ තේමිස්. දැන් මම මේ කතා කරුවේ ඉද්දප්පුටයි. අද හුඟක් සරු පාටද කොහෙද? වෙන්නේ නැද්ද? ඒ කොහමද ඉද්දප්පුට සරු වෙන්නේ? ඈ තේමිස්. ඇයි යාමිනේ මුවන් පැලස්සේ ආරච්චිලගේ ගොනයි කරත්තේ අද කීයක් වටිනවද? ඉතින් ඒ වටිනාකමෙන් මේ ඉද්දප්පුවට ඇති වාසිය මොකද්ද? ගුණයි ඒ කරත්තේ ආරච්චිලගේ නේද තේමි? <laughs> ඒ ගිය සුමානේ වෙනකල් විතරයි. අද ගුණත් නෑ කරත්තෙත් නෑ. <laughs> කවුරු නමුත් හොරකම් කෙරුවා නේද? හපూరు ගොන් වස්සයි පිරිකලේ මේ පැලස්ස පුරාම අද මිනිසුන්ගේ කතාව ගොනයි කරත්තේ ගැනයි යාමිනේ ඉතින් තේමිසේකට මේ අහිංසක ඉද්දප්පුව පටලවන්නේ ඈ මේ මේ අහන්න හමිනේ ආරච්චිගේ ගෝලයා හීම් වණ්ඩ ඇහැටම දැක්කලු ගුණයි කරත්තේ අරන් පැනපු හොරා. වින කට්ටිය ගුණාගේ කඹේ කපාපු කෑල්ලක් වැටුණලු අරන් පනිනකොට. අනේ ඇත්තද තේමිස්? <laughs> කන්දේ දෙයියන් පල්ලක් සහතික ඇත්ත කියලයි හීම් බණ්ඩ කියන්නේ මම නෙවෙයි ඔනේ. ඉතින් ඒ කතාවේ හැටියට මේ ඉද්දප්පු තමයි හොරා. වෙන්දා ගෙදර තිබ්බ හීල් බත් කාපු මිනිහා අද මේ ආප්ප කඩේට ආවේ සල්ලි තියෙන හින්දා උණු උණු ආප්පකන්ට. අනේ මන් දන්නේ කොයි කතාවද ඇත්ත කියන්ට. අර ඉන්න ඉද්දක්ු නම් අහිංසක හොඳ මිනිහෙක් කියලයි මං හිතාගෙන ඉන්නේ. හොඳ මිනිහාගේ හැටි බලාගන්න දැන් සල්ලි ගෙවනකොට බලමු හාමිනේ. පොඩක් ඉන්න පොඩක් ඉන්න. නේනෝ නේනෝ. මේ ඒ කළු බණ්ඩා මේ ඉද්දප්පුගේ ගාන කීයද? 1.10යි. ආ ආ 1.10යි. ආ සල්ලි තියනවද ගෙවන්න ඉද්දප්පු? ගාන රුපියලයි 70000යි. ආ රුපියලයි 70000යි. ආ එහෙමයි එහෙමයි හාමිනේ මේ ඔය තියෙන්නේ සල්ලි ඕනතර ඈ මේ ඉඳපු බැරිද මේ මගේ ගානක් ගෙවලා දාන්න ඔය පොකට් එකේ තියෙන කාසි වලින් සල්ලිකාරියෙකුට මේ ආප්ප ගන්න සුළු දෙයක් නේදාමිනේ අනේ මන් දන්නේ නැතේ මිස් මගේ පොකට් එකේ තව සල්ලි ටිකක් නම් තියෙනවා හැබැයි ඒක මම මේ ඉතුරු කරගෙන යනවා පොඩි කාගේ බෙහෙත් වලට. වෙදරාළහමිට ගෙවන්න. ඒ වුණත් ඔහෙට රුපියල් කොල කොහෙන්ද ඈ? <laughs> මේ උඹට මොකටද ඒවා? මොකද මම බැංකුවක් අඩාන සල්ලි ගත්තා කියලාද ඔබ හිතන්නේ ඈ? මම එහෙම කීවද? නෑ මං ඇහුවේ ඔය අලුත් කාසි කොල්ල කොහෙන්ද කියලා. <laughs> කොහෙන්ද කියලා? කොට දැනගන්න ඕනෙත් ඒ මිසෝ. මේ උඹ මට ඇනුම් පද කීයක්ද කියවා ඊයේ උදේ ඉඳලා. හ්ම්. ඒ විතරක් නෙවෙයි. මම යන යන හැම තැනටම උඹත් ආවා. නෑ කියන්න එපා තේමිස්. මේ මේ මම හොඳට හොඳයි නරකුණොත් මේ මේ මේ මේ මේ මේ මේ ඔය දෙන්නාම ඔය සද්ද අඩු කරගෙන නිවෙන්ට ආරිනවා. තරහ මරහ යට කරගෙන තේරුණාද? හිතවල තියෙන බයසක අමතක කරලා හරි හරි නෑ හාමිනේ මම මේ අහන්නේ පිටේ තුවාලේ තියෙන හරකා අකුල යටින් රින්ගන්ට බයයි ඒ වාගේ කෙනෙකුගේ හිතක තියෙන සැකේ පෑරනවට කවුද කැමති ඈ මොකද මිනෝ කියන්නේ ඈ මගේ තියෙන සැකේ කොහොම කාගේවත් ගැබ්බින්දද හොරකමක් කරුවද ආරච්චිල මට කී කතාව හරි. හොරාගේ කටින්ම ඇත්ත නැත්ත එලි වෙයි කිව්වා. මොකද්ද මුන්නේ කියන්නේ? ඈ? ආරච්චිලා ගැන කිව්වා වගේ මට ඇහුණා. ආරච්චිලා කීවද දන්නේ මමයි කොනයි කරත්ටි අරන් පැන්නේ කියලා. සීවරන් ගෙයියනේ මගේ මුළු ජීවිතේටම තඹ සතියේක දෙයක් හොරගම් කියපේ නැති මට දිනේ මෙහෙම දේවල් මුන් කියන්නේ මේ ඇයි ළමයා මේ මේ අයගේ ගණන් බලලා මේ ඉක්මනට කියන්න මට ආ හාමිනේ ඕ මගේ ගාන මම ගෙව්වා ඔව් ඔව් ඔව් මට මතකයි දැන් ඔය ඉද්දප්පු යනවා ගෙදර අර ලෙඩින් ඉන්න ළමයා ගැන හිතලයි ඔය යන්නේ. හ්ම්. මොකද්ද හැමිනේ ඉද්දප්පුගේ කොල්ලගේ ලෙඩේ? සහලවා උණ ගැනිලලු. ඕ උණ වැඩි වුණාම පංගුවක් කියන්නේ උන්ට කෝල වලිප්පු හැදෙනවනේ. ඕ අපොයි ඊට වඩා ලොකු ලෙඩක් ඇදුනත් ඉද්ද දැන් සල්ලිකාරයෙක් හින්දා ලොකු දොස්තර කෙනෙක් ගාවට ගිහින් බේත් අරන් දෙයි. මං අහන්නේ කොහොමද ඉද්දප්පු ලොකු සල්ලිකාරයෙක් උනේ කියලා. මේ කතාව හාමිනේ දන්නවා ඇති කියලායි මං හිතුවේ. මොන කතාවද තේමේ? ඇයි හාමිනේ? ආරච්චිලගේ ගොනයි කරත්තේ යාගේ අතක් නැහනේ. ඔව් ඔව් ඒක මං දන්නවා. මං අහන්නේ මේ දුප්පත් ඉන්දප්පු කොහොමද එකපාරටම සල්ලිකාරයෙක් උනේ කියලා. <laughs> ඒක තමයි මට පුදුමේ. ඒක තමයි මට පුදුමේ. මේ ගිය හින හොරාද වෙනකල්ම අතේ සතේ නැතුව හිතියේ ඉද්දා. අද දැක්ක බාප්පකාලා ටීවීද සල්ලි ගෙවන්ට පොකට් එක ඇදලා අලුත් අලුත් සල්ලි කොල්ල විසි කරපු හැටි මේ සවුඩට දැක්කද මේ ඒ ඉතින් කවුරු හරි මිනිහට වැඩ කරපු ඒවට දීපු පදිවෙන්ට ඇති. ඇයි ඉතප්පු ආපහු ආවේ මේ? ආමිනේ. තව පොඩ්ඩෙන් මට මගේ මායියාගෙන් බැනුම් අහන්න වෙනවා. <laughs> ආ ඒ කඩේ ළමයා මට තව ආප්ප 10කුයි සීනි සම්බෝලයි ආන් අර ආන් අර හොඳට ඉදිච්ච කෝලි කුට්ටු ඇවරියකුයි ම්ම් තව මොනවද කිව්වේ ආ හරි වඩේ 10ක ඔතල දෙනවා ගෙදර ගෙනියන්න. ආ මං දෙන්නම් මං දෙන්නම්. ආ හරි. ඈහමිනේ මේ අනික් අයට කන්ට ආප්ප තියනවද නැද්ද? ඇයි තේමිස්ට තාපෝනේ? ඕනේ තරම් තියනවා තේමිස්. කොච්චරද ඕනේ කියනවකෝ? <laughs> අනේ මට කොයින්ද ඔය ආකාර සල්ලි හාමිනේ ඈ ආ මේ ළමයා සල්ලි මේ රුපියල් 10 මාරු කරලා ගන්නවා. හ්ම්. ආ හරි. ඔය ඉතුරු කල්ලි ඔය ළමයිම තියා ගන්නවා. හරිද? එහෙනම් මම යනවා හාමිනේ. හොඳයි ඉද්දප්පු. විගහට ගිහින් අර ළමයට බෙහෙත් කරලා සනීප කරගන්න. ඒ අතුද්දවක් ඕන්නම් මට කියන්න ඉද්දප්පු. මම එන්නම් හරිද? ආ අනේ මේ තියාගනින් උඹේ අතුදව්ව. ඊර්ෂ්‍යාකාර කුහකරන්ගෙන් අත්උදව් කරනවට වඩා හොඳයි මමම කරගන්න එක. මේ ඉද්දප්පු නේද? අද ලොකු පොදියක් පුස්සගෙන යන්නේ කාට සංගිරහ කරන්නද? බොට අද වාසි පාටයි. කාට කවන්ටද අද යන්නේ? <laughs> මගේ ගෑණිටයි දරුවන්ටයි හැර වෙන කාටද? ඇයි මල් බාලයාගේ අඹුසිගිත්තට අර යායට ඇවිත් ගජවන්න ඕන වගේ කවි ශීපද කියන සොබනිට හැ යමක් දෙන්නේ නැද්ද උඹ? ආ. මේ කියන වල් කතාව. අපේ බබුල කඩා ඉරුවන්ට දාරසිලා මේ ඉන්නේ. ආ ඒ ඒ එමෙසිනෝ. ආහා දැන් නැති ඔය ආප්ප කෑවා. දැන් එනවා මගේ රාජකාරියට සාතු කියන්න. හ්ම්. ආ මේ එනවා අයබෝ මේ එනවා. ආ. ආ මං යනවා ආරච්චිල මහත්තයෝ. මට ඊයේ රෑ එළි වෙනකන් නිින්ද කියලා. ආහා මොකද්ද හේතුව නිින්ද නොයන්ට ඈ? කතා කරපන් ඉද්දපෝ. අනේ මගේ පොඩි එකාගේ උණ වැඩි වෙලා වලිප්පු වෙයි කියලා පණ බයෙන් හිටියේ. ආ ඒ හින්දාද නිින්ද නොගියේ නැතුව හිතේ ඇතිවෙච්ච වෙන බයක් සැකයක් හින්දාද ඉද්දපුට නිින්ද නොගියේ ඇයි කියලා හරියටම කියන්න බැරිද ඈ අයියෝ ආරච්චිල මහත්තයෝ වෙන කිසිම බයක් සැකක් නැහැ මගේ පුංචි එවුන්ට ලෙඩ වුණාම තියෙන හිත අමාරුව කියලා නිම කරන්න බෑ ආරච්චිල මහත්තයෝ ආ හිත අමාරු සේරම ගසාගෙන යයි අතේ සල්ලි තියෙනවා නම් නේද තේමි <laughs> සම්පූර්ණ ඇත්ත ආරච්චිල මහත්තයෝ අර කවුද කීවලු සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි කියලා ඒ කියන්නේ මේ ඉද්දප්පුට ඒ දෙයියන්ගේ මල්ලි ඉන්නවා කියලාද ඈ ඉද්දප්පු ඈ <laughs> බැරිද ඒ දෙයියන්ගේ මල්ලිගෙන් කේනයක් අහලා මගේ අර හොරුගත්තු ගොණයි කරත්තේ හොයලා දෙන්න. ඈ. බැරි වෙන එකක් නෑ ආරච්චිල මහත්තයෝ. ගොණා තාම පණ පිටින් ඉන්නවනම් නේද ඉද්දయ్యා. මොනවද මේ කියන්නේ? මගේ ගුණා මස් කඩකාරයාට කවුරු හරි හොරෙන් විකුණලාද? මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. දන්නවද? ලේසියෙන් අරින්නේ නැහැ. මං යනවා ආරච්චිල මහත්තයෝ. ගියාට කවක් නෑ හැබැයි ගමෙන් පිට කොහෙවත් යන්න එපා ඉද්දප්පෝ. උඹට ඇහුණද? මම මේ කියන්නේ උඹේ හොඳටයි. ඈ? ඇයි අර? මට ගමෙන් පිට යන්න තහනම්ද? ඒකත් වෙන්න බැරි නෑ ගොන් හොරාට. මොකද තේමිසුබ කිව්වේ? ඈ නෑ මං කිව්වේ මේ ගමෙන් පිට වෙලා යන්නේ ඇයි කියලානේ මං කිව්වේ. ඒ ආපන් තේමිසෝ උඹ උගුරට හොරා බෙහෙත් කාලා මිය ඇදුනොත් මට කාරි නෑ. හ්ම්? නමුත් මේ අහිංසක ඉද්දප්පුට මට තේරුමක් නැති කතා කියලා මට හතුරුකම් කෙරුවා නේද උඹ? මේ මම මේ ආරච්චිල කියන්න වගේ මාත් කියනවා මම මේක ලේසියෙන් අරින්නේ නැහැ කියලා. මං යනවා ආරච්චිල. ආ ගියාට කාරි නෑ නුමුත් රාජකාරියට සාක්ෂි දෙන්න ඕන වෙයි. හා ඩිංගා ඩිංගා හ්ම් හ්ම් හ්ම් ඩිංගනවා යකඩ කූරුවට ඒක මේ ලෙඩෙකුට බීජ ගන්නවත් දෙන්න දෙන්නේ නැහැ බුරණම බුරණම මෝ මේ ගම්මුලා දෑණි ආරච්චිලටත් බුරණ එක වැරදි වේද මාමා <laughs> ඈ මූට උගන්නන්නට කෙරමයක් නැද්ද මට නොබුරන්ට ඈ ඒකට තියෙන්නේ ඉතින් ඔය මේ බලු මන්තරකාරෙක් හොයාගෙන ගිහින් ඒ බලු මන්තරයක් ඉගෙනගෙන කියවෙන එක. ආ ඒ කියන්නේ බලු මන්තර දන්න මන්තරකාරයෝත් ඉන්නවද? ඈ නැතුව. ආ. ඇයි අහලා නැද්ද මේ මේ මේ මුවන් පැලස්සේ බොහොම ඉස්සර හිටියලු සයිබුනානා කියලා මුදලාලි කෙනෙක්. ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඉතින් මිනිහටත් ওই මිනිසුන්ගේ ණය තුරා ගන්න ගියාම හ්ම්. ඒ කෙවල් වල හිටිය බල්ලෝ අමුතු විදිහකට බොහොම සැරෙන් බුරනවලු. හ්ම්. ඉතින් සයිබුන්නේ ගමට ආවයි කියන ආරංචිය තමයි ඒ. ආහා. අර බල්ලෝ බුරන එක. හරි හරි. ඉතින් බල්ලන්ගේ අමුතු බිරීම අහන ණයකාරයෝ හ්ම් හැංගෙනවලු. <laughs> ඒ මුණා මෙතෙන් දන්නවනේ ජය බුමුදලාලිට ණයකාරීන්ගෙන් ගණ්ඩ තිබ්බ ණය මුදල් ගණ්ඩ විදිහක් නැතිලු <laughs> මයේ අපච්චිටත් ඒ වැඩේම වුණාලු මිනිසුන්ගෙන් ණයතුරහ ගන්න ගියාම ඕ අපච්චි කරපු වැඩේ ඔව් එහෙනම් ඉතින් මගේ කතාව මන් නවත් නෑ නෑ නෑ නෑ කියනවා කියනවා කියනවා ඒ ඒ සයිබුනානගේ කතාව ඉතුරු හරියට කියන්න කියනවා ඔව් ඔව් ඉතින් ඕම කාලයක් යනකොට සයිබුට ගන්න තිබ්බ ණයවත් පොලිවත් නැතුව එයා බංකොලොත් වෙන්න ගියා. මට බය මටත් දවසක ඔය කියන බංකොලොත් තත්තේ ඉද කියලායි. දැන් බලනවා මම ගමම් බිමන් ගිය අර හඳයා බැඳපු කරත්තෙත් අද මට නෑ. හඳයත් නෑ. හොරුවරම් පැන්නා. නමුත් මම මේක ලේසියෙන් අරින්නේ නෑ. මේ මං අහන්නේ මං දෙවැනි සැරේටත් කියන්න ගිය කතාව නවත්තන්නද නැත්තම් කියන්න. අපෝයි නවත්තන්ට එපා. නවත්තන්ට කාලේ නෑ. කියන්න කියන්න. ඒ ණය නෑ හොරු අල්ලපු සයිබ මුදලාලිගේ කතාව මං ආසයි ඒක අහන්න මාමා කියන්න. කියන්න. හරි හරි. මං කියන්න. දවසක් දා ඔය සයිබ මුදලාලිගේ කඩේට ආවලු. ඔව්. අමුතු විදිහක මිනිහෙක්. ඒ මිනිහා ඉසකේ හැඩපළු ගොතාගෙන කරවටේ මාල පදක්කම් බැඳගෙන රැවුලක් වවාගෙන දුම්මල කට්ට කුමංජල් දුම ගහගෙන මාස ගානකින් නැවේ නැති කළු පාටට පෙනෙන වයසක මිනිසෙලු. ඔහොප්පලක් ඉතින් ඉතින් ඒ මිනිහා සයිබු මුදලාලිට කතා කරලා කිව්වලු. නෝ මිනිස්සුන්ට ණයට දීපු ණය සල්ලි. පොලි සේරම එකතු කරගන්න තියෙන බාධාව මග ඇරලා ඒ ණය හොරු සේරම අල්ලගන්න පුළුවන් හොඳම මන්තරේ මිනිහා ළඟ තියෙනවා කියලා. කොහෙද කොහෙද කොහෙද තියෙන්නේ? ඒ මන්තර කාර්ය දැන් ඉන්නේ කොහෙද? මේ මේ දැන් මේ දැන් පොඩ්ඩක් ඉවසුවා නම් ආරච්චිට පොඩ්ඩක් ඉවසුවා නම්. කතාව කියන කාරණේ. මේ මිනිහා ළඟ ඇති මේ මුරණ බල්ලන්ව නොමුරන්ටත් මන්තර. ආව් නායකාරීන්ගේ ගෙදරකට මං යනකොටම බල්ලෝ බල්ලෝ ඇතත් නැතත් උන් හැංගෙනවා හොයා ගන්න බැරි තැන් වල හැංගෙනවා ඉතින් ඒ මන්තරකාරයා සයිබු මුදලාලිගෙන් ගානක් අරගෙන මන්තරේ ජප කරන ඇති උගන්නලා කිව්වලු මේ මන්තරේට ඕනෑම සර බල්ලෙක් වලිගේ අකුලගෙන දන ගහයි කියලා. කීවට තරහ ගන්න එපා මාමා. මාමගේ ඔය දැන් ඉන්න බල්ලත් රෑ එළි වෙනකල්ම බුරනවා. ඒ වුණාට මේ සුනකයා ආයට දීපු මිනිසුන්ට නෙවෙයිනේ බුරන්නේ. මූ බුරන්නේ සද්දවලට. ඒ කියන්නේ හොරුන්. අනිත් කාරණාව තමයි මං ඉතින් කාගෙන්වත් කිසිම දාක ණයක් අරගෙනත් නැහැ. ණයකාරයෝ මගේ ගෙදරට එන්නෙත් නැහැ. මේ මේ මාමා ලියාගත්තේ නැද්ද මේ මන්ත්‍රේ? මටත් ඕන මේ මන්ත්‍රේ ජප කරලා බුරණ බල්ලන්ව ධන ගස්සන්ට. ඔව්. නමුත් මං ඒක කටපාඩම් කරගන්න කලින් සයිබු මුදලාලිට ඒක කොච්චර වැඩ කරුවද කියලා අහගත්තා. <coughs> ඔව් ඉතින් ඉතින් අර සයිබුණානට බිරුවේ නැද්ද ඒ බල්ලෝ ඊට පස්සේ? එක ණයකාරයෙක් ගාව හිටියලු මිනි කන බල්ලෙක්. ආ. ඔව්. ඌ බුරනකොට කැලේ හිටිය කුටිවලසු බය වෙනවලු. පච්චේක කියනකොට මට මතක් වෙනවා අපේ රටේ රාළගේ වලව්වේ හිටියා. ඒ ඉතින් ඔය ඔය ඔය ආයිත් බාධා කරනවානේ මං කියන්න කියලා කතාවට. ආ හරි හරි හරි හරි. ඉතින් ඉතින් ඉතින් අර සයිබු මුදලාලි ඉගෙන ගත්තු මන්තරේ ජප කරලා නපුරු බල්ලා ධන ගැස්සුවද? නැති. ආ. සයිබු මුදලාලි එදායේ මන්තරේ හොඳට පාඩම් කරගෙන. ඔව්. පොල්ලකුත් අරගෙන ගියාලි ඒ ණයකාරයාගේ ගෙදෙට්ට. මේ මොකක්ද මන්තරේ මාමා මට ඕනෑ ඒක කටපාඩම් කරගෙන ඒ නපුරු බල්ලන්ව දන ගස්සන්ට මේ මොකද්ද මන්තරේ මන්තරේ මේ මේක ඔව් ඕම් රේන් රේන් එම්බල සුනකයා. තාගේ උඩු තල්ල ආකාශයට බැඳා. යටි තල්ල කඩලා මහ පොළොවට බැඳා. දිව ගොළු වෙන්න කලින් වහ වහ ඔය බුරණ ගෝසාව නවත්තා පිය හිටු කුක්කා හිටු හිටු දෝස්වා හිටු කුක්කා හිටු හිටු දෝස්වා වෙදරාල්හාමි අනේ මම ඉද්දප්පු ආ ආ ආ එනවා එනවා ඇතුළට ඉද්දප්පු එනවා ඕන්න මං සැක කරන ලොකු මහෝරා බලන්ට අලුත් බැනියමක් ඇඳගෙන අලුත් සරමක් ඇඳගෙන ඉන්න උජාරුව ඈ කොහෙන්ද ඔය හැටි සල්ලි මගේ ගුණයි කරත්තේ හොරකම් කරලා විකුණපු සල්ලි නේද මම මේක ලේසියෙන් අරින්නේ නෑ මාමා මම මේ සත්‍ය කරන්නේ ඉද්දප්පු බය කරන්න එපා රජිලා. එහෙමනම් මගේ ගොම්වස්සයි කරත්ටි පැයකට කලින් ඕන් එනවා එනවා. ඕබල මගේ කරත් ඇයිගොනයි ඈ මේ මේ පිස්සු කතා කියන්න එපා ආරච්චිල මහත්තයෝ එහෙමද එහෙමද හොඳයි එකක් මම බලා ගන්නවා බොට කොහෙන්ද අලුත් කමිස බැනියම් ඔය මඩ කලපු සරංගන්ට සල්ලි ඈ කියපම් බලන්න කියපම් බලන්න අනේ ඒ සල්ලි මේ වෙදරාල හාමිගේ වතු පිටිවල මාස ගණන් තිස්සේ දාඩිය හලලා මං කරපු වැඩවලට මේ රාලහාමි මට දීපු පඩියෝ. ඈ මක්කව මක්කවන ඕයි කිව්වා මට ඕයි කිව්වා. මේ කලේසියෙන් වැඩින්න මම. අනේ සමාවෙන්ට අනේ මේ වෙදරාලහාමි මෙන්න අර රුපියල් 100 කොලේ මාරු කරලා ගත්ත ඉතුරු සල්ලි. මේ මගේ පොඩි කාගේ උණ දැන් බහැලා තමුන්නාසෙට බුදු බවත් ඒවා. අනේ මං ගිහින් එන්නම් වෙදරාලහාමි. හොඳයි හොඳයි ඉද්දක් හොඳයි. මේ ඉතුරු වැඩ ටිකත් අදහෙටම කරලා දානවා හොඳද? හ්ම්. ඒ හේම් බණ්ඩා මේ මාව හොයාගෙන දාවේ ඈ? මේක අස්කොරලා දාන්න ඕනේ. මූ මේ ඉද්දප්පු ගැන කියාපු ඔත්තු සේරම බොරු නේද ඈ? දැන් කොහොමද මගේ ගුණයි කරත්තේ ගත්තු හොරා අල්ලන්නේ? හ්ම්. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාබුඩ ශීලා පරණමානගේ උලපනේ ගුණසේකර සෝමසිරි චන්ද්‍රසේන මයික් ප්‍රනාන්දු රෝහණ සිරිවර්ධන කතනය කමල් ගමගේ නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා කලාශූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න